artificial intelligence can't help us to attain Nibbana. Isn't it that, Bhante? Oh. ඔය ඉතින් දැන් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන්නේ කෘත්‍රිම බුද්ධිය කියන එක සකසලා තියෙන්නේ විවිධ පරාශවල තියෙන පද්ධති සම්බන්ධ කරලා මුදුකාංග වලින් අපි යම්කිසි ප්‍රශ්නයක් විමසුවන් පස්සේ වහාම අර මෘදුකාංග වලින් පුළුවන්කම තියෙනවා ඊට සම්බන්ධ කරලා තියෙන සියලුම තොරතුරු බුද්ධික මහත්මයාගේ ෆෝන් එකේ සංදේශය ඉන්නවා ඊට අදාළ සියලුම තොරතුරු වලට ඉතාම වේගයෙන් ගිහිල්ලා ඒවා විශ්ලේෂණය කරලා මේ අහන ප්‍රශ්නෙට අදාළ කර්ම ටික ගොනු කරන්න පුළුවන් විදිහට මේ මෘදුකාංග සකසනවා එතකොට එහෙම හැරෙන්න ඒවා ඇසුරින් කරන යම් යම් තර්ක විතර්ක උපකල්පන හැරෙන්න ඊට එහා දෙයක් පිළිබඳව වටහන්නට කොහොමවත් බෑ. ඉතින් ඒ නිසා ඇත්තටම ඒ භෞතිකවාදීන් කියන ඒ කතා අපිට බුදුදහමට අනුව අමුතුවෙන් තර්ක විතර්ක කරන්න තරම් දෙයක්වත් අපිට නැහැ මොකද අපි බුදුදහම ගැන හොඳට දන්න නිසා ඒගොල්ලන්ට ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඒගොල්ලන්ට ඒක තර්කයක් වෙන්න පුළුවන් නමුත් බෞද්ධ අපට එහි ඇති ඇති කිසිදු තර්කයක් හෝ ප්‍රශ්නයක් ඇත්තේ නැහැ කියලා මම හිතනවා මේ මොකද භෞතික වශයෙන් අපි රූප කලාප වලින් සකසන සැකස්ම එකක් විඥානය කියලා කියන්නේ අරූප එහෙම නැත්නම් සිත නැත්නම් නාම ධර්ම ඒවාෙහි ක්‍රියාකාරීත්වය ඊට වඩා හාත්පසින් වෙනස් දෙයක්. ඉතින් ඒගොල්ලෝ භෞතිකවාදී දෘෂ්ටියකින් බලන නිසා තමයි මේ වගේ තර්ක විතර්ක පාද විවාද කරන්නේ. ඊළඟට